වරුගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ නිසරණමනේ පැත්තෙන් බලනකොට 65 වෙනි භාවනා වැඩසටහනට වැඩසටහන පළවෙනි ධර්ම සාකච්ඡාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සම්බා ඒ සම්බන්ධයෙන් අලුතෙන්ම ඇවිල්ලා ඉන්න පිරිසක් වශයෙන් සලකලා මතක් කරොත් කියන්න තියෙන්නේ මේ ධර්ම සාකච්ඡාවට එනකොට මේ හැම කෙනෙකුටම භාවනා පිළිබඳ මූලික උපදේශ අහන්න සරසලා තිනවා. සිල් සමාදන් කරවලා තිනවා. ඒ වගේ මේ භාවනා වැඩමුළුවේදී නිස්සාරණ වනේදී ඇවතුම් පැවතුම් පිළිබඳව මෙහි ව්‍යවස්ථාන් පිළිබඳව මතක් කරලා තියෙනවා. ඉතින් මම අද මේ කතා කරන්නේ ඒ තුනම දන්නවා කියන අදහසෙන්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් උදාහරණයක් වශයෙන් භාවනා පිළිබඳව දීපු උපදේශ පන්තියේ ගැටලු තැන් තියෙනවා නම් හෝ Taman රකින්න සීලය සම්බන්ධව නැත්නම් සමාදන් වෙලා පවතින සීලය සම්බන්ධව එනතම මේ වැඩ කරගෙන යාමේදී මේ විවස්ථාව කාලසටහන සම්බන්ධව හෝ ප්‍රශ්න තියෙනවා ඒකත් ධර්ම සාකච්ඡාට ඇතුළු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කරලා ඒව සාකච්ඡා කරන අතරේ ඉද ප්‍රස්තාව අනුව සභාවට යම් ප්‍රශ්න තියෙනවා නම් අපි ආරාධනා කරනවා ඒ සඳහා පිළිල කරලාද මයිකයක් තියෙනවා ඒක පාවිච්චි කරන්නයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒක දැනට ක්‍රියා විරහිත කරලා තියෙන්නේ ඒක අතර ගත්තට පස්සේ ඒකෙම තියෙනවා ක්‍රියා ක්‍රියාත්මක කරන ස්විච් එක ඒක දෙසරක් කිසි උඩහට දානකොට Tamandම දැනගන්න පුළුවන් ඒකට වැඩ කරනවද නැද්ද කියලා තට්ටු කළා. ඒක ඉල්ලන්නේ ඒ ප්‍රශ්න නැත්නම් ඒ ප්‍රකාශන අපේ වාර්තාගත වීමට ඇතුළත් වීම මේ වහන වැඩමුළුට සම්බන්ධ නොවන වාර්තා පටිගත කිරීම අහුම්කම් දෙන අනික් අයගේ ඉල්ලීමක් පරිදි. ඉතින් මේ කෙටි මතක් කිරීම කරේ අලුතෙන්ම වගේ ඇවිල්ලා ඉන්න කෙනෙකු ගැන සලකලයි එම් පරණ ඉන්න කට්ටියක දාන්නෝ. ඒ දාන්න බවට ලකුණක් විදියට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා මං ඉල්ලා හිටනවා ඒ ලිඛිත ප්‍රශ්න එක එකක් සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ මා පිළිකුල් භාවනාවටත් මුතු ශරීරයේ මෙනෙහිවීමෙන් ඇටසැකිල්ලත් හිස් කබලත් මෙනෙහිවීමෙන් සමාධිගත වන මගේ සිත උඩා අතට ගමන් කරන බවත් එයින් මට අවබෝධ වෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැර කිසිවක් නැති බවත් ඒවා ඉදිරියේ ඇලීම ගැටීම නිසා භවය ගමන් කරන බවත් පිළිකුල නිතර මෙනෙහිවීම නිසා දෝ ශාරීරිය සිහින් සිතින් ඈත් කර ගැනීමට පිළිවන් බව තරමටම අවබෝධ වන බවත් සිතත් කයත් දෙකක් බවත් සිත අතහැර ගැනීමට මා කළ යුත්තේ කුමන භාවනා කියා ඔබ වහන්සේගෙන් අවවාදයක් ලබා දෙන්නේ නම් ඔබ වහන්සේට අනේක වාරයක් පින්. ඇත්තටම එහෙම නම් වශයෙන් කියනවා කය හිත කියලා දෙකකට බෙදාගත්තට ඉතින් ඒ දෙක එකට තමයි වැඩ කරන්නේ ඔය කරන හැම අසුභ භාවනා හැම එකකින්ම හිත සම්බන්ධයි ඒක වෙනම හිතට කියලා එකක් වෙන්නේ නැහැ. ඒ පළවෙනි කොටසම හොඳට කරගෙන යනවා නම් ඒ කියන්නේ අසුභ භවනාවම ඊට අර විදියට තැම්පත් වුණාට පස්සේ දිගටම ඒක දිගේම යවන්න ඕනේ. එහෙම නැත්නම් නීවරණ තොර කරගත්තට පස්සේ හිත නැත්නම් හිත නිවාගත්තට පස්සේ ඒ හිත දන්නව ඇත්තටම නීවරණ සහිත හිතට වැඩි කරන්න ඕනේ මොකද්ද කියලා. එයාට වැඩි බාර දීලා එන එකයි තියෙන්නේ. දිගට යා කරගෙන කරගෙන යනවා. නමුත් අසුභ භාවනාවේදී සීමාකාරී සාධක වගේක් තියෙනවා. මොනවද කියන්නේ කඩයිම්. ඒකේ යන්නේ ආධ්‍යාත්මික අසුබේ නම් පළවෙනි ධ්‍යානයටත් යන්නේ නැහැ. බහිද්දා අසුබේ පළවෙනි ධ්‍යානට විතරයි යන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානට යන්න බෑ. මොකද අසුබ නිමිති ප්‍රීතිය පහළ වෙන්නේ නැති නිසා. ඉතින් එතකොට මේ හිත යම් ප්‍රමාණයට ධානා මට්ටමින් හෝ නීවරණ අඩු කරගන්න මට්ටමට ගියාට පස්සේ ඒ සමාධිමත් හිතෙන් වෙන අරමුණක් තාම ඉවරක් නැත්තම් වැඩේ දෙවෙන අරමුණක් අඳුලා දෙන්න ඕනේ. එනිසා හොඳම වැඩේ තමයි අර විදිහට භාවනා කරලා කීකරු කරගෙන ආනපන සතියට දාන්න. ආනපන සතිය දිගේ තමයි ඉතිරි ගමන යන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ වාඩි වෙලා ස්වල්ප වේලාවක් ඇතුළතින් අර විදිහේ සමාධියක් ඇති වෙන්න ඇති කර ගන්නත් පුළුවන් නම් ඒ ආවට පස්සේ ආනපාන දාන්න. ඊට පස්සේ ආනපාන දිගේ ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි මේ සමත පූර්වංග විපස්සනා භාවනාව කියලා කියන්නේ. එහෙම නැත්තම් හිත තැම්පත් වුණාට පස්සේ තමයි නිමිත්ත ඉබේම මතුවලා එනවා. ඒ මතුවලා එන්නේ නැත්තම් ආනපාන දාන්න. මතුවලා එනවනම් ඒ ඉදිරිපත් වෙන එක අනුව ඒක හිතලා ගන්න එකට වැඩිය හොඳයි. හිතලා ගන්නේ වලිමුත් ආනපන තමයි වඩාත් හොඳ ඒක. ඒ නිසා අසුභ භාවනාවෙන් හිත තැම්පත් වුණාට පස්සේ ඒකට සුවල්ප වේලාවක් තියලා ආනපන සති භාවනා කරන්න. ඊකට ප්‍රශ්නේ හල නැති වුණාට හිතලා කියන්න හිතෙනවා හැම එකටම ඉස්සලා සක්මන් කරලා පටන් ගන්න. සක්මන් කරුවාට පස්සේ ඉඳගෙන නොබෝ වේලාවකින් හිත කීකරු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කෙටි උත්තරේ වෙන්නේ දන්න තමන්ගේ ක්‍රමවේදය හරහා තමන්ගේ අත්‍යදකම් හරහා සමාධි කරගෙන ආනාපානට දාන්න කියන එකයි කෙටි උත්තරය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයේට පැමිණි පළමු වතාව. එසේම දිගු වේලාවක් සක්මනෙහි යෙදුණු පළමු වතාව. සක්මන් කිරීමේදී වම දකුණ සිතමින් ගමන් කළා. සමහර විට දකුණ ගැන සිතන විට වම තැබූ අවස්ථාවන් බොහෝමයි. එහෙත් ෂණයකින් එය නිවැරදි කර ගැනීමට හැකි වුණා. වේගයෙන් වේගයෙන් ගමන් කළ මට පැය භාගයකින් පමණ පසු සක්මනේ වේගය ටිකෙන් ටික අඩු වී හොඳින් වැලිකට දැනි දැනි සක්මන් කිරීමට හැකි වුණා. මේ ගැන මට පහදා දෙන්න. ඔබ වහන්සේට බොහොම පිං. තිරුවන් සරණයි. ඇත්තටම පහදා දෙන්න දෙන පැහැදෙනවා කියනකොට සක්මන් කරපු නැති කෙනෙකුට සක්මන් භාවනා කරුවට පස්සේ ඔය තියෙන ඇඟේ අමාරු නිදිමත එතනින් ගියාම අරමුණේ හිත හිටින් නැති ගති ගොඩාක් අයින් කරලා සක්මන හරි ලේසි කරන්න. ඊට පස්සේ ඒකෙන් හිත යම් ප්‍රමාණයට භාවනා මානසිකත්වයකට ඇති කරගත්තට පස්සේ පරියන්කට ගියාට පස්සේ අරටත් වැඩි ලේසි. ඒ නිසා මේට වැඩිය අලුතින් එකතු කරන දෙයක් නෑ මේ පටන් අරගෙන තියෙන නැත්තම් මේ අලුතින් අඳුරගෙන තියෙන සක්මන පැහැදිලිවම යෝග ජීවිතයට මේ අලුතක් එකතු කරනවා තිරිහංකමක් එකතු කරනවා සෙල්ලක්කාරකමක් එකතු කරනවා එදිනෙදා සාමාන්‍ය පරියංග භාවනා කිරීමේදී මතුවෙන ගොඩාක් මේ කරගන්න බැරි කරුණු ගොඩක් සක්මන්ට බලපාන්නේ නැහැ. හොඳට සක්මන් කරලා ගිහිල්ලා පරියංගේ වාඩි වෙලා බලන සක්මන් කරපුවාට පස්සේ පරියංගේ හැටි සක්මන් නොකර වාඩි වෙච්චාම හැටි එතකොට Tamanට තේරෙයි මේ සක්මන හරියට පරියංගේට පූර්වක්‍ෘතියක් වගේ. මේ යන ක්‍රමය හොඳයි. මේ අවශ්‍ය නම් මේ විදිහට කරගෙන ගිහිල්ලා මේ වැඩමුළු ඉවර වෙනකොට ගොඩක් වෙලාවට මේ කරන ධර්ම සාකච්ඡා ධර්ම දේශනාව සහිත පටියක් ලැබෙනවා. ඒ පටියේ මුලට කොහොමඩක්වත් ඔය උපදේශ පන්ති ඇතුල් කරනවා. පළවෙනි දවසේ ඊ ආපු උපදේශ ටික. අන්න ඒක දවස් 3කින් 4කින් ආය අහන්න. එතකොට තමන් කරපු සක්මනට අනිවාර්යයෙන්ම අලුත් වීමක් වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී නිදිමත එන එක නැති කරන්නේ කෙසේද දෙවෙනි ප්‍රශ්නය සිත එක තැනක තබා ගැනීමට උත්සාහ කළත් ඒ අමාරුය එසේ කරන්නේ කෙසේද හිත එක තැන් වෙන එක තමයි නිදිමත වෙනවා වෙන්නේ සමහරවිට නිදිම එතකොට නිදිමත වෙනවා කියනවා අනිකලාට එක තැන් වෙන්නේ නැහැ කියනවා ඒ කියන්නේ වැඩක් ගන්න පුළුවන් මේකේ වෙලාවකට ඕනට දෙසීතල වෙනවා ඒක තමයි නිදිමත වෙනවා කියන්නේ ඕනට ඇවිස් වෙනවා කියන්නේ එක තැන් කරන්න බෑ කියන එක ওই දෙක තමයි මිනිස්සයා කියන්නේ කාගෙත් හැටි ඕකයි. ඒ නිසා නිදිමත ප්‍රශ්න තියෙනවා නම් සක්මන් කරන්න. මුදුවර සක්මන් කරන්න. සක්මන් කරන පැයක් සක්මන් කරලා ඉල වාඩි වෙලා හිත එකතෙන් කරන්න යන්න එපා. ඉඳගෙන පහසුවෙන් වාඩි වෙලා මට පහසුවෙන් කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න එච්චර තමයි. ඒක කරන්න පුළුවන් නම් ඒකඟ වෙල්ල වෙයි. හිත එකතෙන් කරන්න හදනවා කියලා කියන්නේ මේ කෙවිතක් අරගෙන දරුවා හදන්න හදනවා වගේ වැඩක්. හරක් කෙලවන්න පුළුවන් කෙවිටි අරගෙන දරුවා හදන්න බෑ. ඒ නිසා වාඩි වෙලා මේ උපදේශපන්තිත් කියනවා මොනෑම දෙයකට හිත මෙහෙවන්න එපා හොඳට පట్టල වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යනවාද බලන්න ඒක ගියේ නැත්තම් කවදාකවත් එකඟ වෙන්නේ ඒකට ගියොත් එකඟ නොවුනත් වැඩේ සිද්ධ වෙලා ඉවරයි එතන හොඳට සක්මන් කරන්න සක්මන් පෑයම කරන්න ශරීර හොරකම තමයි තියෙන්නේ පෑයක් කරන්න නැතිකම තියෙන්නේ පෑය කරලා අවිල්ල වාඩි වෙලා හොඳට හරි බරි ගහලා විනාඩි 4-5ක් ගත්තත් කවන්නේ පටලලා වාඩි වෙලා බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැහැල්ලුව සමබරකම ලිහිච්ච බව විවේක වෙන ගතිය තියෙනවනම් ඊටු ටික කරන බවට මේ මේ දවස් දෙකේ තුනේ රිට්‍රීට් එක වුණත් ඇති පිළිවෙලට සක්මනයි පරියන්කයයි කරනවා. ඔය ඉල්ලන විදියට හිත එකතෙන් කරන්න බෑ එක සැරේ. අපි බරපතල ප්‍රශ්නේ බරපතලකම දන්නේ නැතුව එහෙම කතා කරන්නේ. එකයි කරන්න පුළුවන්. එන්නේ පහසු කණ්ඩික දීලා ඇඟට වාඩි වෙලා ඉන්න පහසු කණ්ඩික දීලා ආහන්න පුළුවන්. දැන් සුවසේ වාඩි වෙලා ඉන්නවාද කියලා. ආන ඒක කරලා දුන්නාට පස්සේ ඊටු ටික හැදේ කියලා විශ්වාස කරන්න පුළුවන්. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ නාම ධර්මයන්ගේ ෂණික Nirodhaය දැකගත හැකි බවද රූප ධර්මයන්ගේ ෂණික Nirodhaය දැක ගැනීම අපහසුය. ඒ සම්බන්ධව කළ යුතු යමක් ඇද්ද? එසේ දැකිය හැකි පිළිවෙල හා මාර්ගය පැහැදිලි කර දෙන්නේ නම් මෙහිමින් කෘතඥ වෙමි. එතකොට අර නාම ධර්ම වල විරෝධයට ඇතිවීම සඳහා ඇති මාර්ගය සහ දක ගන්න ආකාරය කිව්වොත් මට කිය දෙහැකි ඒ අනුව කොහොමද රූප නිරෝධ වෙන හැටි අර අනුසාරයෙන් කියලා දෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමති නම් ප්‍රශ්න සාකච්ඡාවට ඉදිරිපත් කරගන්න නාම ධර්ම වල නිරෝධය කියන එකෙන් අදහස් කරේ මොකද්ද ඒකට කොහොමද ක්‍රමවේදය උනේ කොහොමද එතෙන්ට ගියේ මොන වගේ වෙලාවල්ද ඒක පේන්නේ කියන විස්තර ටික මට දුන්නොත් මට පුළුවන් ඒ අනුව උත්සාහය කරන උපධර්ම ගැන. එහෙම ඒකට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ ලෙස හොඳින් සක්මන් භාවනාව කළෙමි. තුන්වන සක්මන් වාරයේදී සක්මන සෑහළු බවට පත් වී කකුල ඔසවන බවත්, තබන බවත් පැහැදිලි ලෙස පෙනුනි. ඉන්පසු ඒ එකම පැහැදිලි බව අපැහැදිලි විය. නිදිමතක් සේ දැනුනි. එවිට මම ඔසවන තබන එක නවතා ටිකක් ඉක්මනින් ඉක්මනින් වම දකුණ ලෙස සක්මන් කළමි. අවස්ථාවේ හැටියට සක්මන වෙනස් කිරීම සාර්ථකද යන්න කරුණාවෙන් මෛත්‍රීන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. යම් වෙලාවක සක්මන නිසා හෝ පරියන්ක නිසා හෝ නිතර හිත කුප්පන රාගේ ද්වේෂයේ තැම්පත් වෙච්ච ගමන් නිදිමත එනවා. ඒක භාවනාවෙන් එන එකක්. ඉතින් ඒක නිසා මේක තේරුම් අරගන්න ඕනේ හිත කිපි කුප්පණ්ඩ අපේ හිත නිතරම අවදියෙන් තියෙන රාගයෙන් විතරයි. ද්වේෂයෙන් රාගෙන් දෙක විතරයි. ඒක නැති වුණොත් නිින්ද තමයි. ඒ නිසා භාවනාදී යම් වෙලාවක ප්‍රතිපදාව දක්ෂ නිසා ඩිකක් කාමච්ඡන්දේ අඩු වෙච්ච ගමන් ව්‍යාපාදේ අඩු වෙච්ච ගමන් ජීවිතේට කිසි රසයක් නැහැනේ. ඒක පාරණීදට වැටෙනවා. පරියංකේත් වෙනවා සක්මණේදී සිදු වෙනවා. නමුත් යෝගාවචරය දන්නවනම් මේක උනේ හිත ඇතුළට ඇවිල්ලා භාවනාවෙන්ම තැම්පත් වීමක් කරා නම් ඒක නරකත් නෑ ඒ හොඳයි. නමුත් මේ ඊට අමතරව භාවනාවෙන් තොරව නිකන් රැට නිින්ද නොගිය නිසා වෙන කඩਿੱතු ගතිය නිසා එන නිින්ද කියලා අල්ල ගන්න ඕනේ. ඒක මේ කියන වචනෙන් අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගෙන ඉන්න අපි මේ දවස පුරා අවදියෙන් ඉන්නේ විවිධ රූප රාග නිසා රූප බලමින්, ශබ්ද රාග නිසා ශබ්ද අසමින්, ගන්ධ රස පහස කියන මේ රාගෙන් අවුස් අවුස තමයි. ගොජ්ජ තම තම තමයි අවදියෙන් ඉන්නේ. එනතන් ද්වේෂයෙන් අර අල්ලපු ගදත් එක්ක රණ්ඩු කරනවා, දරුවොත් එක්ක රණ්ඩු කරනවා මොනවා හරි දෙක ওই දෙක තියෙනකන් නින්දයක් නැහැ. රැට නින්දයක් නෙත් නැහැ. යම් වෙලාවක ප්‍රතිපදාවකින් නැත්තම් ඇඟට හිත ඇතුළට ආවොත් නිජමත් තමයි. එනිසා මේ නිජමතේ හොඳ පැත්තක් තියෙනවා. මේ කියන්නේ හිත ඇතුළට ඇවිල්ලා රාග ද්වේෂ වල යම් ප්‍රමාණයක අඩුවීමක් මේචල් වීමක් සිදු වෙලා අන්නේ ඒ දේ නිරීක්ෂණය කරමින් ගියොත් මේ නිජමතට යට වෙන්නේ නැතුව ඒක මේ ප්‍රයෝජනෙට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා කල්යතුව සක්මන් කරන්න කියනවා. පරියන්කිට ගියාට පස්සේ නිතර මෙනෙහි කරන්න කියනවා අරමුණ. ඇතුල් වෙනකොට හුස්ම ඇතුල් වෙනවා කියලා හෝ ආශ්වාසය කියලා හෝ ගන්නවා කියලා මෙනෙහි කරන්න. පිට වෙනකොට පිට වෙනවා, හෙලනවා, නැත්තම් ප්‍රශ්වාසය කියලා මෙනෙහි කිරීමෙන් අර නින්දට වැටෙන්න දෙන්නේ නැතුව රාග ద్వේෂ වලට වැටෙන්න දෙන්නේ නැතුව ටික දුරක් ඔය යනකොටදී ටික දුරක් අවදියෙන් යන්න පුළුවන්. ඒ දෙකම තියෙද්දි තුන්වෙනි කාරණාවක් විදිහට කියනවනම් මෙහෙම මට නිින්ද එයි. නිින්දට ලෑස්ති මනසකින් ගියොත් සූදානම් මනසකින් එතකොටත් නිින්ද එනකොටම අපි ඒකට භාජනය වෙන්නේ නරතු කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක භාවනා කරන කෙනෙකුට විශේෂයෙන් මේ වගේ පූර්ණ කාලින භාවනාවට ආවට පස්සේ බරපතල විදිහට විවේක වෙච්ච ගමන් හිත ඉඩපාඩු හම්බෙච්ච ගමන් ওই නිින්දට වැටෙන ගතිය තියෙනවා. නිසා නිතර සක්මණෙන් නිතර මෙනෙහි කිරීමේ ඒ නිින්ද කඩා ගන්න සමහර විටක දවස් තුනක භාවනාවකින් කරන්න බෑ. හතරවෙනි පස්වෙනි දවසේ තමයි දවස් 10ක භාවනාවක් නම් හතරවෙනි පස්වෙනි දවසේ තමයි ටිකක් හරි Tamanට මේක මේ පොලොස් නැඹුලක පදම හරි ගියා වගේ ලුණු මිනිස් හරි ගිහිල්ලා එන්නේ. අපි මේ වෙලාවේදී කරන්න හදන්නේ මේකේ තියෙන ඒ බරපතලකම පෙන්නඳ භාවනාව සඳහාම විදිලා ගත කරාට ලෑස්ති වෙනකොට gedera යන වෙලාව ඇවිල්ලා තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ මෙනෙහි කරමින් සක්මන් කරමින් හිත අවදියෙන් තියාගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. නිර්වාණ සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මම විවේකයෙන් සිටින බොහෝ අවස්ථාවලදී ඉරියව්වට සිත යොමු කිරීමට පුරුදු වී සිටිමි. සතිය හොඳින් නිස්පතු වී ඇති දිනවලදී ඊතා සුළු මොහොතකින් ශරීරයේ ගැටි ඇති ඕනෑම තැනකට සිත යොමු කරන විට එතන පමණක් තද වේදනාවක් අත්විඳින්නෙමි. එය තදින් දැනෙන විට ඉරියව්ව මාරු කිරීමට සිටේ. නමුත් ඉරියව්ව මාරු නොකර බලා සිටින විට ආනාපානයේ ඉස්මතු වී වේදනාව නැති වී යයි. නැවත ආනාපානය අතහැර ශරීරයේ ගැටී ඇති තැනකට සිත යොමු කරන විට එම ස්ථානයේ තද වේදනාව ඉස්මතු වේ. සිතවිල්ලක් පැමිණි විට සියලු වේදනා නැති වී යයි. ශරීරය anu එකම වේදනා කැටියක් බව සිතේ. මේ සිදුවන්නේ පරයන්ක භාවනාවේදී නොවේ. මාගේ මෙම ව්‍යායාමයේ කොතෙක් දුරට නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. හරි ඉස්සල ප්‍රශ්නේදී වගේ ඒ වගේ හිත ඇතුළට ගත්ත ගමන් ඉස්සලකේ සක්මණේදී කතා කරන දැන් මේකේදී එදිනදා වැඩ කරනකොට මේකට බලන්න ගියාට පස්සේ පේනවා හිත කොච්චර චපලද කියලා මොන්නම න්‍යාය පත්‍රයක්වත් නැහැ. හැබැයි අපි දාන න්‍යාය පත්‍රේ බාර ගන්න කැමතිත් නැහැ. ඒ කරන ඕනම දෙයකට ප්‍රතික්‍රියා කරන එක තමයි හිතේ හැටි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හිතට බරපතල නැති සරල පොඩි වැඩකට හිත දාලා තියන්න ඕනේ. හිත දාලා තිනකොට පේනවා මෙයා මොනම දෙයකටවත් යටත් නැහැ. කිසිම න්‍යායපත්‍රයකට යටත් වෙන්න කැමති නැහැ. ඒ නිසා අන්තිම ෂට මායාවි එහෙම නැත්නම් බයලජ්ජ දෙකක් නැති හිතක් තියෙනවා. ඉතින් ඒක හුඟක් කල් යනවා දැනගන්න. දැනගන්න නම් ඒකක් එනකොට තමයි දන්න උපක්‍රමයක් දාලා බලන්න. දැම්මට පස්සේ බොහෝම ශීඝ්‍රම යාගේ සටන් ක්‍රම වෙනස් කරනවා. වෙනස් කරපු ගමන් අලුතෙන්ම ආයුධ හම්බ වෙලා එයත් එනවා හටනට. අපිටත් කරන්න තියෙන අවස්ථානුකූලව දන්න උපක්‍රම දාලා කරන්න අන්තිම දක්ෂම උපක්‍රම එනකම් බලන්න ඉන්න එපා. ඒක කරන්න වෙලාවක් ඉන්නේ දන්න උපක්‍රම කරලා මේ වගේ සාකච්ඡා කරනකොට පේනවා අපි ලෑස්ති වෙලා ගියොත් අපි ළඟ තියෙන උපක්‍රම මල්ලෙන් පිළියම් මල්ලෙන් උදව් කරන්න පුළුවන් උදව් කෙරුවට මොකද හිත ඒ විදිහට වෙස් පෙරලෙනවා. নানা ප්‍රකාර විදිහට වෙස් පෙරලලා යා කොහොම හරි අපි අසත්‍යමත් කරන වර්තමාන මොහොතේ ඉන්න බැරි தත්ත්වයටපත් කරගන්නයි උනන්දුවක් තියෙන්නේ. අපිට කියන්න තියෙන කමක් නැහැ. උඹේ උනන්දුව තිබිච්චයි. පුළු පුළුවන් වෙලාවෙම වර්තමාන මොහොතට ගෙනත් තියෙනවා. පුළු පුළුවන් වෙලාවේ ආනාපානියට හෝ ඉන්න ඉරියවට හිත තියනවා කියලා බලනකොට අපිට අනුන් හැදිල්ල කෝක වෙතත් Tamanne ඕන දේ කරන්න බැරි බව තේරුම් ගන්නවත් කරන්න පුළුවන් බව තේරුම් ගන්න නෙවෙයි කරගන්න බැරි බව තේරුම් ගන්නත් දැනෙන කාලයක් කරනවා ඒක නිසා වයස වැඩි වෙන්න වැඩි වෙන එකට මේක තේරෙන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ පිළිගන්න කැමති නැහැ මට යමක් කරන්න බෑ කියන එක පිළිගන්න කැමති නැහැ ඉතින් තටමනවා ඉතින් දඟලනවා දඟලන්න දඟලන්න වෙන්නේ මොකද මේ තිරින්ග තද කරපු වාහනයක යන්න හදනවා වගේ ඒ නිසා හොඳට තේරෙයි අනුන්ගේ අනුන්ට උදව් කරන්න අනුන්ට අනුන් හදන්න අනුන්ට උපදෙස් දෙන්න කෝක වෙතත් තමන්ට තමන්ගේ වැඩේවත් කරගන්න බෑ. ඒක බාර ගන්නකම් ඒ බැරි බව බාර ගන්නකම් ඔලොමලකමක් අපි ළඟ තියෙනවා. ඒ නිසා උපක්‍රම කර කර බලන්න. තමන් දන්න උපක්‍රම කර කර බලන්න බලනකොට තේරෙයි මේ හිත විවි අපි දෙන හැම උපක්‍රමයකටම යාට වෙන උත්තරයක් තියෙනවා. මොනවා හරි වෙන පැත්තකින් කියලා හිතුවක් අර දරුවෙක් වගේ නැත්නම් බීපු මිනිහෙක් වගේ নানা ප්‍රකාර උත්තර ගෙනල් දානවා. ඒව පුළුවන් තරම් පොතක ලියලා තියාගන්න වටිනවා. මේක දැම්මොත් මෙයා මේක කියනවා. මේක දැම්මොත් මේක කියනවා. මේක දැම්මොත් මේක කියනවා කියලා ඒ ටික ලයිස්තු කරගත්තට පස්සේ එයාට පණින්න බැරි අපි මෙතෙක් කල් උනේ මේවා කේරුවට කිසිම තැනක පොත් ලැබීමක් වෙලා නැහැ. දන්නේ නැහැ. බැලලත් නැහැ ප්‍රශ්නේ දිහා. අපි හිතුවේ පුළුවන් කියලා. පුළුවන් කියලා හිතන තාකල් පරදිනවා. බෑ කොහොම මොනවාක්වත් හිතන දෙයක් වෙන්නේ නැහැ. ආ හිතන දෙයක් වෙන්නේ නැහැ. ඒකට කමන්නේ ඌ යන පාර දිහා මම බලා ඉන්නවා කියලා බලා හිටියොත් හිතේ චපලකම දිහා හිතේ තියෙන වංචනික දිහා ඉබේම කීකරු වෙලා. මොකද යාට න්‍යායපත්‍යක් නැහැ. එයා මේ අහවල් දෙය කරන්න හදනවනේ. යාට තියෙන්නේ බෝ කරන එක තමයි. ජාතිය බෝ කරන එක විතරමයි යාගේ එකම න්‍යායපත්‍රය. ඒක නෙවෙයි න අනන්නත්තරයි. ඒසට අපි කරන්න තියෙන සරල න්‍යාය පත්‍රයක් දානවා ආනාපාන වගේ ඉන්න ඉරියව්ව දන්නවා වගේ ඒක නැතුන ප්‍රශ්නයක් නෑ. මේකේ චපලකම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගැනීම පරාදයක් නෙවෙයි. Tamange තියෙන මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි බව එහෙම නැත්නම් ආත්මයක් නැති බව විධායක ශක්තියක් නැති බව තේරුම් ගැනීමක් මේකේ තේරුම් ගන්න ඉතාම අහිංසක ක්‍රමයකට මේකේ තේරුම් ගන්නේ අනික් පැත්ත හිතුවක්කාර පැත්ත පරාජය කරලා නෙවෙයි හිතුවක්කාර පැත්තේ හිතුවක්කාරකම දැන ගැනීම හරහා. ඒ නිසා තමන්ගේ උපක්‍රම කරන්ඩ ඒක ඇති දෝෂයක් නැහැ. හැබැයි මතක තියාගන්න උපක්‍රමයේ කෙරුවට හරියි නැත්නම් ආපහු මුල් තැනට එන්න පුළුවන් ගතිය මුල් තැනට එන්න පුළුවන්කම පාවා දෙන්න බා. එතකොට ඒ කරන උපක්‍රම ඔක්කොම ආර්ය පරිශ්‍රයට වැටෙනවා. ඒ නිසා ඔහොම කරගෙන කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි මම භාවනාවේදී ඊතා සූක්ෂම තැනට යනවා නොදැනී යන තැනට මම ඕපන් වෙනවා මෙන් දැනේ. නමුත් බෙල්ල පහතට වැටීම නිසා එය දිගට බලා ගැනීමට අපහසුය. කලිනුත් පහත වැටුණ අවස්ථාවේ එය හරි ගියා. නැවත එය පැමිණේ. කල යුතුයදක් ඇතිද? අදිෂ්ඨාන කල යුතුයද? නෑ බෙල්ල කඩන්න ඕන කමක් නැහැ කියලා යන්න අරින්න. Tamanට තේරෙනවා නම් ඒ තත්වයට දෙදි වෙන්නට වැඩිය කෙලෙස් අඩුයි කියලා ඒ වගේම දන්නවනම් එතෙන්ට ගියේ ප්‍රතිපදාවකින් කියලා. අහම්බෙකින් නෙවෙයි කියලා ඉරියව්ව මොන වුණත් ටික වේලාවකට ඉරියව්ව මොන වුණත් එහෙම ගිහිල්ලා අර සතිය කඩා ගන්න නැතුව ඒ ගත්ත එකලස සමාධිය කඩා ගන්න නැතුව හිටියට පස්සේ ඉස්ලාවතය වුණා පස්සේ ආයෙසරක් යාම ඉරියව්ව හදා ගන්න. ඉතින් මේ වෙලාවේදී බලන්න ඕනේ ඉරියව්වට වැඩිය අරගෙන ගිය සති ධාරාව පවත්වාගෙන ගිය සමාධි ධාරාව දිගට පවතින බවට විශ්වාසයක් තියෙනවනේ ඉරියව පැත්තක තියලා ඒ දේ කරගෙන යනකොට පස්සේ භාවනාවෙම සමාධි වීර්ය දෙක සමබර වෙනකොට සකස් වෙලා එනවා. ඉරියව සකස් වෙලා එනවා. ඒ නිසා ඉස්සලවතාදී වගේම විශ්වාසයෙන් ඉදිරියට යන්න. එතකොට ඒක ඒකෙන්ම හැදිලා ඉන්න පුළුවන්. තිරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වැඩිීමේදී ආනාපානය හුස්ම නොතේරී ගොස් නින්දකට වැටුණාක් මෙන් වී නැවත ටික වේලාවකින් ආනාපානයටම අවදි වෙමි. නමුත් එහිදී නිින්ද නොගොස් ඇති බව වැටහෙයි. දැන් මම தત્ත්වයේ දැන් එම தત્ත්වය වෙනස් වී හුස්ම තුනී වී ගියද නිින්ද වැනි தત્ත්වයකට ඇති නිින්ද වැනි தત્ත්වය ඇතිවන්නේ නැත. හොඳ සිහියෙන්ම තුනී වී ගිය ආනාපානයේ දෙස බලා සිටිමි. එවිට සමාධියක් නැතිවක් මෙන්ම නැගිට යාමටද සිටේ. පින්වත් ස්වාමින් වහන්සේ මෙම தત્ත්වය කුමක්ද? මේට කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න ලෙස ඉල්ලා සිටිමි. වහන්සේට චතුරාර්ය සත්‍ය ගැන නැගිටලා යන්නේ නැතුව නැගිටලා දඟලලා නැතුව ඒක ඒ ජවනිකා යුවර වෙනකන් ඉන්න ඕනේ. එතකොට ඒ ජවනිකාවේ හැමාරේ ඒ අවස්ථාව හැටියට කමටහනක් මතු කරලා දෙනවා. ඇයි නැගිටින්නේ කියන හේතුව. දැන් තියෙන්නේ නිකන් කම්මැලිකම, නීරස ගතිය, තමන් එකට ලෑස්ති වෙලා ගිහිල්ලා කම්මැලි වුණත් නීරස වුණත් මං වාඩි වෙලා ඉන්නවා. ඒකට සාධාරණීකරණය කරන්නේ ඉස්සෙල්ලා මං කියපු එකේ කිව්වා වගේ දැන් මේ தත්වලදී කෙලස් නැහැ. ඒක නැත්තම් නැගිටලා ගිය ගමන් කායික දුස්චර්ත වෙන්න පුළුවන්, වචී දුස්චර්ත වෙන්න පුළුවන්. මේක ඇතුළේ මොකක්වත් නැහැ. ඒ නිසා දැන් මේ සිද්ධියක ඉවරයක් නැති මේ අතරමැද තියෙන්නේ තව විනාඩි 5 10ක් දිගට පරියන්කේ ඉඳ ගියොත් Uh, මෙයාට උත්තරේ හම්බ වෙනවා මෙතන. තා පොඩ්ඩක් දිගට පරියන්කේ ඉන්න කෙනෙක් කියන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ මාහට අලියම් කාලයේ පරියන්ක භාවනාවේදී ඊතා සංසුන් වනයේකින්ද කායික සුවයක්ද දැනුනි. නමුත් උදෑසන පරයන්ක භාවනාවේදී මනස ව්‍යාකූලවද දැඩි හිසේ බරගතියක්ද සිරුරේ ඉහළ පිට ප්‍රදේශයේ වේදනාවක් නිසාද ඒකාග්‍රතාවයෙන් යුතුව භාවනාවේ නියැලීමට බාධාවක් වුණි. ඒ සඳහා මා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් මාහට පහදා දුනු මැනවි. ආයසරක් කියනක ප්‍රශ්නේ හොඳ පටලයිල වගේදී. මාහට අලියම් කාලයේ පරයන්ක භාවනාවේදී ඊට සංසුන් මනසකින්ද කායික සුවක්ද දැනුනි. නමුත් උදෑසන පරියන්ක භාවනාවේදී මනස උදෑසන කියන එකයි අලුයන් කියන එකයි වෙනස් වෙලා තියෙන. ඒතර උදෑසන කියලා කියන්නේ අපි 10ට තියෙන භාවනාව 8ට තියෙන භාවනාව වෙන්නේ. ඔය එතකොට ව්‍යාකූල වෙනවයි කියන එක. කාට බැලුවත් දවසක් අතුරද ගත්තාම දවසේ එක පරියන්කයක් දෙකක් තමයි හරියන්නේ. අනික් වෙලාවට හිතේ තියෙන අච්චරම සමාධිගත වෙන්නේ නැති ගතියක්. නමුත් ඒ හරියන දේ විතරක් කරලා නතර වෙන්න එපයි කියලා හතින එකට හොඳට ලෑස්ති වෙලා ඒකට දෙන්න තියෙන අනුග්‍රහකරනද අනිත්‍ය වයදිත් තේරුම් අරගන්න කාලේ බලපෑමක් තියෙනවා. දවසේ කාලේ බලපෑමක් තියෙනවා. මනසේ බලපෑමක් තියෙනවා. නැත්නම් චිත්ත වෘතු කියනවා බලපෑම් තියෙනවා. ඒක තියෙද්දි දිගට කරගෙන ගියොත් තමයි Tamanට මම කියන්නේ කවුද මගේ ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර අවුල් වෙච්ච මනසකින් අපි කෝ උදේ කාලේ කියලා ලියලා තියෙන එක අවුල් වෙච්ච මනසකින් කරන වෙලාවේදී පේන ආනාපානයයි සංසුම් මනසක පාන්දර කරනකොට පේන ආනාපානය දෙක සංසන්දනය කරන්න. අවුල් වුණාට පස්සේ මට ආනාපානය බලන්න පුළුවන්ද? නැත්තම් බලන්න බැරිද? පේනවනම් ඒක කොහොමද? සංසුම් මනසෙන් ආනාපානය කොහොමද කියලා මේ අවස්ථා දෙකේදී මූල කර්මස්ථානයේ දක්වන ආකල්පේ වෙන් කළ දැනගන්න පුළුවන් වෙච්ච දවසේ තමන තේරෙන පටන් අරගනි මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් තියෙනවා මේ පැත්තේ අවුල් වෙන නිසා අරගේ හොඳට හරියනවා ඒක හරියන නිසා මේකේ අවුල් වෙනවා මේ දෙකෙන් චිත්ත පීඩා ගන්න නැතුව දිගටම මේක කරගෙන යන්න නම් මේ පරියන්ක දෙකේදී අවුල් වෙච්ච මනසක් තියෙන පරියන්කේ සහ තැම්පත් මනසක් තියෙන පරියන්කේදී ආනාපාන පේන විස්තරේ පොඩ්ඩක් දෙන්න එතකොට ඒකෙන් පුළුවන් හොඳ විස්තරයක් හොයාගන්න. නමුත් ඒක මේකේ කියවිලා නැහැ. ඒකම වෙන්න ඇති මේ මේ දෙක පිළිබඳව තීරණයක් කරගන්න බැරි වෙන විදිහකට කියනවා නම් තමන් කරන භාවනාවේ මූල කර්මත්තාන සම්බන්ධ විස්තර ගන්න නැතුව ඔය කොච්චර භාවනාව හොඳයි කිව්වත් ගන්න දෙයක් නැහැ. හරිනම් භාවනාව තමන් භාවනා කරන මොනවද පේන්නේ ආනපානෙ කොහොමද පේන්නේ කියන එක අඩු ගානේ පාන්දර මනසින් පාන්දර කර භාවනා විස්තරයක්වත් මේ කර්මස්ථාන වාර්තාවට ඇතුල් කරා නම් එහෙනම් සූරයි. නමුත් ඒකවත් ඇතුල් කරලා නැහැ. කරුණාකරලා ටික ඇතුල් කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. අවසරයි හාමුදුරනේ. මම ආනාපාන සතිය කරගෙන යමින් සිටින අයෙක් වෙමි. නමුත් ළඟක සිට නාසය ඇතුළත දැවිල්ලක් හටගනී. වරණ ඇතුළේ තියෙන හුස්ම ගැන බලන විට කරුණාවෙන් මේට ප්‍රතිකර්මයක් වදාළ මැනවි. නිර්වාණ සරණයි. ඔය ටික දරා ගන්න පුළුවන් එකක් නම් වාසියට ගන්න. ඒ දැවෙන ගතිය දරා ගන්න බැරි එකක් නම් විතරයි අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. දැන් හිත ඇතුළට ගිය බවට ලකුණක් තියෙනවා. මොකද්ද මේ දැවිල්ල? ඒ දැවිල්ල වාසියට තියාගෙන මගේ හිත පිට යන්නේ නැහැ කියන එකට ලකුණකට තියාගෙන නිමිත්තකට තියාගෙන දරා ගන්න පුළුවන් නම් ඒතියෙදී හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? නැත්නම් හුස්මේ හිත තියාගෙන තප්පර කීයක් ඉන්න පුළුවන්ද? විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පොඩි දෙයක්වත් ආපුවාම දරා ගන්න පුළුවන්කම තියෙද්දිත් හිත කරදර ගන්න ගත්තොත් භාවනා එන හැම දියුණුවක්ම කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. භාවනාවේ විවිධ වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් වලදී දරා ගන්න පුළුවන් නම් මේ වෙනස්කම තියෙද්දී ආනපනේ කොහොමද වෙනස්කමින් ඉස්සෙල්ලා කොහොමද වෙනස්කමෙන් පස්සේ කොහොමද කියලා ආනාපාන සම්බන්ධ කිරීම තමයි මේකෙදී තියෙන සරල උපක්‍රමය. ඒක නිසා මේක දරා ගන්න පුළුවන් නම් දිගට කරන්න වාසියට හරව ගන්න කියන එක තමයි කෙටි උත්තරේට කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මට ඊතා ඉක්මනින් සතුටට දුකට කඳුළු දැසෙන් වැగిරෙනවා. මෙය මට හිරිහැරයක්. සමාජයේදී වරන් ඇතුලේ මගේ කල්යාණ මිත්‍රෙන් කියන්නේ හිත දියුණු කරගන්න එවිට ඕක නවතී කියලා. ඔබ වහන්සේගෙන් මේ සඳහා ධර්මානුකූල උපදේශක් පතමි. ඔබ වහන්සේට නිවන් ප්‍රාර්ථනා කරමි. ගණන් ගන්න එපා. කඳුළුවයි කියලා ලෝකයට අඬන්න එපා කියන්නේ. Taman ඇඬුවට ප්‍රශ්නයක් නැහැ. ඔය උපදෙස් දෙන කට්ටිය අඬන්නේ නැද්ද කියලා අහන්නකෝ. ඒ කට්ටියත් අඬනවා. ඒ නිසා ඔව්ව ගණන් අරගෙන කරන්න බෑ. මේ ශරීරයට හිත ගිහිල්ලා සතුටකින් කනගාටුවෙන් හරි ගමන ගිය ගමන් ඒක ඒ බවට මොකක් හරි ප්‍රතිචාරයක් දක්වන හිනාවක් දක්වනවා කැස්සක් එනවා කඳුළු වැටෙනවා මූණ රතු පාට වෙනවා ඒව ඔක්කොම જાත්‍යන්තරයි පොත්වල පරිශන කරලා පෙන්නනවා වැද්දාගෙත් එකයි ශිෂ්ටමනසයත් එකයි සුද්දාගෙත් එකයි කල්ලාගෙත් එකයි මූණෙන් එන ආකල්පවල එව්ව අපිට කිසිසේත්ම පාලනය කරන්න බෑ. එව්ව සම්පූර්ණ අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් දැන් මේකට අඬන්න ගත්තොත් තව අලිමතියට හරක් කියලා තවත් අඬන්න වෙනවා. අඳුළු කඳුළු එන්න ඇරලා කරබනින් එක තමයි කරන්න තියෙන එකම ක්‍රමේ ගණන් ගන්න යුතු ඉන්න එක. ගණන් ගන්න තු ඉන්න පුළුවන් සමාජශීලී නොවෙනවා. මේ සමාජශීලී වීමයි මේකේ ප්‍රශ්නේ කඳුළු නාමත් සමාජශීලී වෙන්න එපා. ඒක කඳුළු එන වැඩක් කොහොමද සමාජශීලී වෙනවයි කියන්නේ කැඹිරිල්ලක්. දඩයක්. පුළුවන් තරම් තමන්ගේ වැඩ බලන උදේ කලාවෙන්න බුදුරජාණන්සේ දේශනා කළ තන හුදේකලා වෙලාවට මට අවශ්‍ය වෙලාවට මල මූත්‍රා පහ කරන්නත් පුළුවන් කිය. එච්චරයි බුදු බුදු ඥානෙ. සබහාසීලී වෙච්චාම කඳුළු හෙලන්නත් බෑ, කහින්නත් බෑ, මල පහ කරන්නත් බෑ, මූත්‍රා කරන්නත් බෑ. අමුදඩයක්. ඒ නිසා මට අයස වේවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා මට යසස එපා පිරිකර සම්පත්තිය එපා පිරිවර සම්පත්තිය එපා මට මගේ වැඩක් කරන පැත්තකට ඉන්න ලැබේවා කියලා. ඒක නිසා මේවා ප්‍රශ්න වෙන්නේ ශිෂ්ටාචාරය නිසා. ශිෂ්ටාචාරය නොතිබෙන්නේ මේ ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා අපි ශිෂ්ටාචාරය හදාගත්ත ජීවිතේ පහසු කරවන්න දැන් වෙලා තියෙන්නේ දණු කඳේ ගැහුවා වගේ අපි අනුන්ට පෙන්නයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේවා මේ මේ මූණේ ඒරියව මාරු වෙන එක දැන් අපරාධයක් කරලා බොරු කියනවාද කියලා බලන්න මැෂින් හදලා තියෙනවා. මොකද යාගේ බොරුවක් කියනකොට ඉබේම ඉඳුරන් වගේකින් මස් යම් මස් පිඩු වගේකින් පෙන්වන්න පටන් ගන්නවා. තාම 100ක් ප්‍රයෝජන ගන්නෑ. ඒ නිසා අනුගණන් ඉඳලා යන රිසර්ච් වගේක් තියෙනවා. ඒ ඒ මානසික ආවේග වලට මූණ ප්‍රතික්‍රියා කරන හැටි. ඒකේ පුද්ගලයට නඩත්තු කරන්න බෑ. ඒ නිසා එව්වා හැබැයි ගණන් ගන්න නැතුව හිටපුවා නිකම්ම නතර වෙනවා. ඒ නිසා හොඳම වැඩේ කරන්න තියෙන්නේ මම භාවනා කරනවා පුළුවන් තරම් සෙනගෙන් අයින් වෙලා ඉන්නවා. පුළුවන් තරම් බලනවා. සතුටක් ආවම කඳුළු එන හැටි වගේ ආනාපානෙ කොහොමද? දුකක් ආවම කඳුළු වෙනවා වගේම ආනාපානෙ මොකද වෙන්නේ කියලා අපි දානවා මේ දෙක මැදට බුදුහමරෝ දීපු අර මධ්‍යස්ත කායනුපස්සනාවට සම්බන්ධ අරමුණක් දාලා බලනවා මේකේ හිත පවත්වන්න පුළුවන්ද කියලා. ඒකල බලනවා මේ මූණ මගේ වුණාට ඒ මූණේ එන ඒ ආවේග වලට ඇති ප්‍රතිචාරය ප්‍රතික්‍රියා අපිට වළක්වන්න බෑ. ඒක ඒ ගినాපු දෙයක්. ඒ නිසා ඒ ගැන කනගාටු වෙන එක තමයි මේ අහක යන දේවල් වල දුක් කරදර ගන්නවා, හිත පීඩා ගන්නවා කියන එක. ඒකට බේත් නැහැ. ඒකට තමයි මෝඩකම කියන්නේ. තකතිරුකම කියලා කියන්නේ. අන්ධකාරය කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ ඕක තමයි. කරන්න බැරි දේවල් අල්ලගෙන නටන්න හදන කරන්න පුළුවන් දේ සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නේ. ඒක කළ හැක්කක්. හොරකම් කිරීමෙන් වෙන් වෙලා ඉන්නේ ඒක කළ හැක්කක්. බුදුහාමර කියලා දෙන මම උඹලට කියන්නේ කළ හැක්කක්. කාමීත්‍යචාරය කරන්න බෑ. ඒක කළ හැක්කක්. බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් වැළකීලා ඉන්න. මත්පැනෙන් වැළකීලා ඉන්න කළ හැක්කක්. මූණේ ඉරියව වෙනස් කරන එක, කැස්ස එන එක, එහෙම නැත්නම් කඳුළු එන එක කරන්න බෑ. සමහර වෙලාවට වෙද්දු කියනවා මේ පිත් දෝෂ, වාත දෝෂ, අර එහෙමයි කියලා. මට පේන්නේ එකම දෝෂේ මේ සබාධශීලී වීමේ දෝෂේ. සබහාගත වුණොත් නේ ඔක ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා සබහාගත නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. මට ආයස වේවා කියලා. ඒක කැමැති විදිහට අඬනවා. ඒව නතර කරොත් ඇතුලේ පිළිකයෙන් ඉඳී තියෙනවා. ඇතුලට හැරුණොත් මේ එළියට ගියේ නැත්තම් මේ ආකල්ප එහෙනම් කොහෙන් හරි හිර වෙනවා. මේක ඒ වෙලාවෙම පිට කරන එක තමයි හොඳම දේ. ඒක පිට කරන්න බෑ සමාජයක් ඉස්සරහින් ඉන්නකොට. ඉතින් ඒක නිසායි කියන්නේ අරඤ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත වෙනවනම් ඒ කොයි දේ ආවත් අඩු ගන්න මේ වෙලාවට බලන්න එහෙම අරණ්‍යගත වෙච්ච වෙලාවක ওই විදියට කඳුළු යnderලා සිද්ධියක් නැහැ. කවුරුත් නැහැ මේකට සැලෙන්න කෙනෙක්. ආන එතකොට තේරෙන පටන් අර ගන්න මේක සමාජයේ විසින් අපිට පටවන ලද්දක් මිස ශරීරයේ සිදුවෙන ක්‍රියාව ඒකම දුකක් නෙවෙයි. මේ අනික් අය කියන නිසායි දුකක් වෙලා අපි ඇත්තටම ඒ අනුන් සතුටු කරන ජීවත් වීම නිසායි මෙච්චර ආතතිගත වෙලා තියෙන්නේ. මෙච්චර අසහනකටපත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන පහසුකම් ටිකයි අපිට හම්බ වෙලා තියෙන ක්ෂණ සම්පත්තිය බලනකොට ඔයව ගණන් ගන්න තරම්වත් වටින්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයට කඳුරු ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. මනෝසාත්ම භාවයට කඳුරු ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ක්ෂණ සම්පත්තියට කලඳුරු ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රාශ්‍රක එව්වයි දුර්ලභ දෙයි. මේ පොඩි එකක් අල්ලගන්න නතරම්. ඒ නිසා ගණන් ගන්න බා ගාලල්ලා කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒ නිතර මතක තියන ගාලල්ල. ඉවරයි ඒකත්. කවුරුරට කවුරුර ඇවිල්ලා ගණන් ගත ගාලල්ල. ඔයා ගණන් ඔයා ගණන් ගන්න එපා. මටනේ කඳුළු යන්නේ. ඔය එන එකන අහන්න ඔයගොල්ලෝ අඬන්නේ නැද්ද කියලා ඒත් අඬනවා. ඒගොල්ලෝ අපිට පේන්නේ නැති වෙන්න අඬනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වෙදකම කරගන්න කියන්නේ මේක ගණන් ගන්න නැතුව හිටපු දවසේ නම් ඕක නතර වෙනවා කියලා ඌනා කිව්වා වගේ කීයේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපානයට වාඩි වී ටිකකින්ම සිත සමාධිමත් වන බව වැටහි. ඒ අවස්ථාවේදී සුදු වලාකුලකින් ගුලාකුලක් වැනි යමක් ඉදිරියේ පෑදිලිව පෙනේ. සිත කැමරෙන් ඉහළට යන බවද පෑදිලි. ඉන් අනතුරුව හිස් මුදුනින් කිරණ පිට වෙනවා වැනි දෙයක් අත්දකිමි. මේ අවස්ථාවේ සිතවිලි කිසිවක් නැති බවද දනිමි. මා කරගෙන යන වැඩ පිළිවෙලේ වැරැද්දක් ඇද්ද ඒ තවදුරටත් විස්තර කර පහදා දෙනමින් ඉතා යටහත්ව ඉල්ලා සිටිමි. මේක ඒ වගේ වෙනකොට ආනාපානෙ පේන්නේ කොහොමද කියන එක සමාධිගත වෙන්නේ ඉස්සලා කොහොමද ආනාපානෙ සමාධිගත වුණාට පස්සේ ආනාපානෙ කියන එක කිව යුතු අත්‍යවශ්‍ය කාරණාව ගැන පොඩ්ඩක්වත් වචනයක්වත් ලසන් කරලා නැහැ. අනිම්මනම් අනම්මන තේරම ගැන කියලා තියෙනවා. ඒ නිසා කියන්න තියෙන්නේ රත්තරණුයි අසුචි තිබ්බහම අසුචි එකතු කරනවා රත්තරන් ටික විසිකරනවා. නිසා මේ වගේ හරි ගිය වෙලාවට මට ආනාපානෙ මොකද වෙන්නේ? ආනාපානෙ කොහොමද මේකේ தත්ත්වෙ මේ தත්ත්වයට යන්නේ කියලා අපිට එකයි මේ මුළු භාවනාවේදීම මේ බහුලීගත කරන්න තියෙන්නේ මේ භාවන සමාධිය හරි ගියාමයි හරිය නැති වෙච්චාමයි සද්ද ඇහෙන කොටයි රූප පේන කොටයි රූප නැති කොටයි සද්ද නැති කොටයි ආනාපානෙ මොකද වෙන්නේ කියලා. ඒක ගැන නොකිය මොන්න තරම් රටක තොරක විසර කිව්වා සේර බල්පැල්ල හැලි විතරයි. ඒ වගේ මොනක්වත් ගන්න දෙයක් නැහැ. ඒ අවුලකදී අවිසිල්ලකදී හෝ tempat භාවයකදී තමන් කරගෙන යන හුස්මට වෙන බලපෑම තමයි කමඨාන් සුද්ධ කරනට අවශ්‍ය කරන්නේ. ඒකට ඒ වෙලාව පේන එක එක නිමිති ගැන කතා කරන පටන් අරගත්තොත් අහන ඉන්න මනුස්සයත් නොමග යනවා. ලියන මනුස්සයත් නොමග යනවා. කිසිම sannivedanayak වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාව හොඳට යනවා ඇති. නමුත් දිවේතු දියේතු තොරතුරු ටික sannivedana කළ යුතු තොරතුරු පිළිබඳ හැඟීමකුත් නැහැ. ඉතින් ඒක නිසා අර වටිනා එකලසක් සමතුලිතභාවයක් ආපුවාම ඒකෙන් අර කලදුටු කල වලහි ගන්නවා වගේ වැඩේ කරගන්න දන්නේ නැතිකම නම් රචනයේ පේන්න තියෙනවා. හැබැයි වැඩේ සමහරලාට භාවනා කරනකොට හරියට කරනවා ඇති. නමුත් ලියන එකේ නන්නේ මේ කිව යුතු කරුණු නැහැ. ඒක නිසා මං ඉල්ලා හිටින්නේ සමාධිය හරි ගියාට පස්සේ කොහොමද ආනාපානෙ පේන්නේ? හරියන්නේ ඉස්සලා කොහොමද කියන තමන් අත්දකින අත්විඳින ආනාපානයේ ස්වභාවය පමණයි නැත්නම් ඒක තමයි කතා සාහිත්‍යය වෙන්න ඕනේ. ඒ කතා සාහිත්‍යයට අනිත් තොරතුරු පස්සේ ලියවට කමන්නේ නමුත් මේකේ මොනම තොරතුරක්වත් නැහැ. ඒ නිසා ඒ තොරතුරු ඉදිරිපත් කරනවා නම් දැන් හරි සභාගත කරන්න කැමති නම් ඒක කාටත් හොඳ ආදර්ශයක් වෙයි කියලා මම කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතුටු සිතින් උදේ පාන්දර පහට පරයන්ක භාවනාවට වාඩි වුමා පట్టල වීමේ නියම අර්ථයෙන්ම පట్టල වී භාවනාවට සිත යොමු කළෙමි. සන්ධ්‍යා කාලයේ පෙන් වූ වීඩියෝ දර්ශනයේ පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය මිස වෙන කිසිවක් නොදුටු වෙමි. වීඩියෝවේ දුටු පරිදි කෘතිම පෙනහැල්ලේ ඇරීම වැසීම මිසක් වෙන කිසිවක් නොදකිමි. මුහුදු බෙල්ලෙක්සේ මා ඇතුලේ පෙනහැල්ල ඇරෙනවා වැහෙනවා දුටිමි. පසුව මා පෙනහැල්ල ඇරලාම තියන්න උත්සාහ කළද නොහැකි විය. ඉබේම වැහින. උදේ 6 සිල්මෑනියන්ගේ ශබ්දය මෙවි පෙනේ කොහේ සිට එනවාද කියා සොයන්නට උත්සාහ කළ පසුව සීකල්පනාවෙන් සීලය සමාදන් වීමි. උදේ 7 සිට අත දක්වා දානශාලාවේ මාදුටුවේ ඇටසැකිලි රෝබෝ එහා මෙහා චලනය වීමකි. මාද ඇඟිලි වලට ඇට වලින් එහා මෙහා චලනය වීමකි. සමාන මාද ඇඟිලි වල ඇට වලින් මස් වලින් පිට්ටු අනනවා දැක්කෙමි. ලුණු මිරිස් සැර දිවට දැනෙන රතු ලුණු කරස් ගා හැපෙන බව ඇසින මේ අවස්ථාවේ පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය නොදැනින එය නොදිටිමි දිවෙන් කෑම තල්ලු කරන ආකාරය දුටිමි. පිට උගුරේ යන්නේ කෙසේද කියා ටිකක් විමසෙමි. පසුව ඒ අතහැර සිහියෙන් කෑම ගතිමි. පසු වටපිට බලන විට හැමෝම දානේ අරගෙන ඉවරයි. උදේ 8 9 පාරයන්ක භාවනාවේදී මාගේ ඇටසැකිල්ල කඩන කඩන කූඩයන් වගේ දැනින සුවඳ මා දකින්නේ මා තුල කුඩා හබරල කොළ දෙකක් ඇරෙනවා වැහෙනවා වාගේමයි. මේ தත්වය ටික වෙලාවකට පසු මගේ හුස්මට මොකද වෙලා තියෙන්නේ කියා සෙව්වා. පසුව ඇතුලේ පෙනහල්ල ඇරෙන විට පපුව පෙදෙස පහත් වන බව දුටිමි. හුස්වන බවත් දුටිමි. ඇඟේ ඇතුළ තද කරලා වහන විට පමණක් හුස්ම නැති වී පිට වී යන බවක් දැනේ. 9 සිට 10 දක්වා සක්මන රෝබෝ යන්ත්‍රයමයි මා අවම සක්මන් කරන්නේද මා අවට සක්මන් කරන්නේද ඇටසැකිලි රෝබෝ යන්ත්‍රමයි හැමෝම ඇටසැකිලි වීදුරු කූඩුවේ තිබෙන ඇටසැකිල්ල වගේ මේ தත්ත්වය මා ගෙදර ගියාම තිබුණොත් මා කුමක් කරන්නද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය. තොවිලයක් නටු. බය වෙලා තියෙන්නේ දැන්. තෙල් ටික සාතු කරලා බැරි වෙලාවත් ඇඟ දිහා බලන්න එපා කොහොමඩක්වත් වීඩියෝ එක පෙන්වන්න ඉස්සරහට තටසකිල තමයි තිබ්බේ. දැන් ඔක දැක්කට පස්සේ දැන් ඒක හරි අවුලක් වෙලා තියෙනවා. ඇත්තට මේක තමයි වීඩියෝ පෙන්වන එකේ තේරුමත්. ඉතින් ඒ නිසා ගෙදර ගියාට තිබුණොත් එහෙම ඉතින් අපිට කරන්න වෙන්නේ සෙත් කවියක් කියලා පිටිටියක් කියලා. බය වෙන්න එපා කොහොම හරි සංසාරේ කක්ක කක යන් ඕව බලවුවොත් තමයි කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. දැන් ගෙදර ගියාම ඒ නිසා ගියාට පස්සේ පොඩ්ඩක් ලීලවන්න මම සාත්‍යාත්මයක් කරන කරුණා කරලා ඉන්නකොට ගෙදර ගැන කල්පනා කරන්න එපා. මෙහින්න ටිකේ මෙහෙදි කරන්නකෝ. ඊට පස්සේ ගියාට පස්සේ තිබුණොත් අපි එකට මොනවාරි කරන්න. ඔය වීඩියෝ එකේම තියෙන පිටිපස්සේ කැලලා ඒක පෙන්නුවට පස්සේ යන්ත්‍ර අනිත් පැත්ත හරලා තියන්න පුළුවන්. අර මෝඩකම ආයෙත් ගෙනත් දෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙදී ටිකක් ඔක ඇරලා තියාගන්න යනකොට වහලා දෙන්නම්මා. මේ ඉන්න ටිකේ කරුණා කරලා ගෙදර ගැන කල්පනා කරනතු එතන එතන කල්පනා කරන එතකොට වැඩි වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ටික වේලාවක් කරන විට නළල ප්‍රදේශයේ සංවේදීතාවක් ඇති වේ. වරණ ඇතුළේ තියෙන රිදුමක් නොව මෙසේ වීමට හේතුව පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට බොහෝ කලක් පිළිසර ධර්මාභෝධය ලබා දීමට හැකි වේවායි පතමි. නෑ දැන් මම කියන්නේ ලියුම් හතරක විතර තිබුණා මෙහෙම වෙනවා වෙන්නේ ඇයි කියන එක. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. මේම පේන එක තමන් කරන භාවනාවට වාසියක්ද නැද්ද කියලා බලන එක. ඒකේ නල කකියන එක පේනවා. එතකොට ඒක රිදෙනව නෙවෙයි කියලා තියෙනවනේ දරා ගන්න බැරි එකක් නෙවෙයි. ඒ නිසා තමන් කරගෙන යන භාවනාවට ආනපනසති භාවනා කියන්නකෝ. ඒකට වාසියක්ද තියෙන්නේ පාඩුවක්ද තියෙන්නේ. නැත්නම් මේ එනේන එකක් එක්ක කටයුතු කරන්න පටන් ගත්තොත් කිසිම කෙලවරක් කරන්න හම්බ වෙන්නේ මේක මට මගේ වැඩ පිළිවෙලට බාධාවත්ද කොහොමද බාධා වෙන්නේ? නැත්නම් මගේ කරගෙන යන ආනාපානට ලාභයක්ද කොහොමද ලාභ වෙන්නේ කියන එක නම් අදාළයි. ඒකෝ එනේන එක නයි කේන්දර බල බල ඉන්න නම් බෑ. ඒක කරන්න බෑ. මොන ඇඟ කොයි වෙලාවෙත් වෙනස් වෙන එකක්. ඒකට භාවනා කරන්න නැති කොටත් වෙනවා එක පේන්නේ දැන් පේනවා. දැන් ඔක්කොම වැඩ බහා තබලා මේ මේ මොකද මොකද කිය කිය බලවලා ඉන්න ගියොත් වෙන වැඩක් නැහැ. කරුණාකර බලන්න මේ පේන එක Tamange කරගෙන යන භාවනාවට සක්මන් නම් වම දකුණ බලන එකට පරියන්කේ නම් මේ ආසත් ප්‍රසත් බලන එකට මේකෙන් වාසියක්ද තියෙන පාඩුවක්ද කියන එක කියනවනම් ඔන්න ඒකෙන් ඒක විග්‍රහ කරන්න තරම් වටිනවා. ඒක සඳහන් කරන්නේ නැහැ. තමයි මේ පේන පේන දේවල් බැලුවට හඳුන්වා දෙන්න හදන මූල කර්මස්ථානේ කොයි ඉඳගෙන ඉන්නේ ඉරියව්වට නැත්නම් ආනාපානෙට මේකෙන් පාඩුවක්ද වෙන්නේ ලාභයක්ද වෙන්නේ කියන එකයි මට දැනගන්න ඕනේ. ඒක නම් මම සාකච්ඡා කරන්න කැමතියි. ඒ වෙනතු මේ පේන පේන දේවල් සාකච්ඡා කරලා නම් ඉවරක් කරන්න බෑ. දැන් මේ අඩු ගන්න මම හිතන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී හම්බෙච්ච ප්‍රශ්න කීපෙක අනිත් වගේ පුංචි දේවල් වලට විස්තර අහනවා මේ කියන්නේ ශරීර ආසාව. මේ ශරීරේ මැස්සෙක් වැහුවත් කුරුලෑවක් ආවත් කිස් ගහක් ඉදුණත් හැමරැලි වැටුණත් ඉටි නටන්න මේක හරියට හැමදාම මේ විදියට උලකක් ගදින් නැතුව වැස්සක් වැටෙන්නේ නැතුව මැස්සෙක් වහන්න නැතුව තියෙයි කියන්නේ. ඒක නෙවෙයි තියෙන්නේ කොහොමදත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන අල්ලපනල්ලේ Tamanට අපි givisagatta මූල කර්මස්ථානේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපානේ බලන්න පුළුවන්ද මේ වෙන දේවල් එකට වාසියක්ද කොහොමද පේන්නේ කියන විස්තරේ ඉල්ලා හිටිනවා මං ඉල්ලුවොත් අපි ඒක සාකච්ඡා කරමු ඒ අදාළ කාරණා බාහිරින් එන අරමුණ නම් විස්තර කරලා ඉවර කරන්න බෑ. ඒක නෙවෙයි භාවනා කරනවා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම සතුටු සිතකින් සක්මන් භාවනාව කළෙමි. පරයන්කයත් හොඳින් සතිය පිහිටුවමින් කළෙමි. ඉන්පසු සක්මන් භාවනා වාරයේ සැහැල්ලු සිතකින් හා හෙමින් සිදුවිය. ඒ සක්මන් වාරයත් බොහෝ සාර්ථකයි. ඊළඟ පරයන්කේ සාර්ථක නැත. නිදිමත තදින් පැවතුනි. මේ නිදිමත ආවේ වීරිය මදි වෙලාද සතිය මදි වෙලාද නැත්නම් සති සම්පජාඤ්ඤය නැති සාද යන්න කරුණාවෙන් මෛත්‍රීන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය අර කියන විදිහට වීරිය මදිකම බලපානවා සත්‍ය මදිකම නෙවෙයි මේක විස්තරයක් තියෙනවානේ වෙන වෙන දේ ලියලා තියෙනවා කියන්නේ සත්‍ය තිබිලා තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මේ භාවනා කරන යනකොට රාගයයි ద్వේෂයයි ටික අයින් වෙන්න ඕනේ. ඒක කීකරු වෙනකොටම හිත අවදියෙන් ඉන්න බැරුව යනවා. හිත අවදියෙන් තියෙන්නේ රාගේ තියෙනවා නම් විතරයි. හිත අවදියෙන් තියෙන්නේ ද්වේෂය තියෙනවා නම් විතරයි. මේ භාවනාදී ටික පොඩ්ඩක් ඇල්මැරනකොට ඉබේම නිදිමත ගතියක්, හේබාන ගතියක්, ඒකාකාරී ගතියක්, අනිශ්චිත ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක භාවනායේ දියුණුවක් නව හිත කියන්නේ වැරදිලක් කියලා. ඉතින් මේකට එකම එක ප්‍රතිකර්මයක් තියෙන ලෑස්තිලා යන එක විතරයි. භාවනා කරන යනකොට මෙහෙම එනවා. ආවට පාවා දෙන්න එපා. මේක හරහා යන්න ඕනේ. කැඟේ හැප්පෙන දෙයක් නැහැ. මම මේ වෙලාවේ හොඳට ධෛර්යමත්ව සත්‍ය වීර්ය නැතිකම කියලා හිතලා හරි කමන්නේ. ධෛර්යමත්වලා කරගෙන යන්න. නීතිමත් වැටුණත් ඒකට යට වෙන්නේ නැතුව කරගෙන ගියාම පේනවා මේ රාග ద్వේෂ දෙක නැති වෙනකොට හිත හේ බාන ගතියක් එනවා. හිත කම්මැලි කරන ගතියක් එනවා. ඒක තාර්කිකයි. හොඳට ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් ඒ රාග ද්වේෂිතේ නැති වෙච්ච එකේ ආනිසංස ලබන්න නම් බුද්ධිය ලැබෙන්න නම් ඒ වෙලාවේදී නින්දට වට ගන්න නැතුව නැත්තම් වැට නින්දට යට වෙන්නේ නැතුව ඉදිරියට කරගෙන යන එක තමයි කරන්නේ. ලෑස්තිලා යන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව පැයක් පමණ සිදුවන විට උදර ප්‍රදේශයෙන් ඉහළට තදවීමක් නැගීම නිතර සිදුවේ. විද්මාකාරයට මූණේ හා ඇසි පියවල චලන සිදුවේ. මෙවැනි චලනවල යම් අසාමාන්‍යතාවයක් ඇතිදයි පහදා දෙනමින් කාර්නිකව ඉල්ලා සිටිමි. මේ චලන තමන්ගේ බාධාවට ආනාපාන බාධාවත් බාධා වෙනවද? බාධා වෙනවනම් කොහොමද වෙන්නේ? එහෙම නැත්නම් මේවා තිබුණයි කියලා භාවනාවට බාධා නැද්ද? නැත්තම් සාධකයක්ද කියන එක ලියෙන්නේ නැහැ. මම ඉසල ප්‍රශ්නේදී මම මේ ටික අදහස් ඉදිරිපත් කරා. මේ පුංචි පුංචි දේවල් අනුව සැලෙන්නේ මේ ශරීරෙට තියෙන ආසාව. නමුත් භාවනාවට තියෙන ආසාව නම් ඒ සැලීම් වෙනකොට තමයි ආනපානේ බලන්න පුළුවන්ද? බැරිද? පේන්නේ කොහොමද කියන එක ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. තිරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ නාම රූප ධර්මයන්ගේ සමුදය, නිරෝධය සිදුවන වේගයට සමාන වියත්තේ අපේ ප්‍රඥාවේ නැතිනම් ඒ සමුදය නිරෝධ බලන වේගයේද ධර්මදේශනා ශ්‍රවණය කරන අවස්ථාවල මේ වේග දෙකක් ගැන නොඑක් විට අසා ඇත්تمي. ඒ ගැන කානිකව පහදා දෙනමින් ඉතා යටහත් පිළලා සිටිමි. මේක ඒ විදිහට අත්‍තරම වේගයක් හරහාම සම්පූර්ණ විස්තර කරන්න බෑ. භාවනා ගැම්ම ගන්න ඕනේ. සතිය හොඳට ගැම්ම එනකොට සතිය හොඳට අඛණ්ඩ වෙනකොට සතිය වෙනකොට වේපුල්ල භාවයටපත් වෙනකොට තමයි අරක අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා වේගය කිව්වට අපිට කරන්න පුළුවන් වෙන්නේ සතිය වඩන්න අනුග්‍රහ කරන එක තමයි සතියේ අඛණ්ඩභාවය කියලා කියන්න පුළුවන්. සතියේ විපුලකම සතියේ තියෙන ශක්තිමත් බව අනුව තමයි ඒ නාම රූප දැනගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒක නිසා අපි දැනට තියෙන නාම රූපේන වේගය වැඩි සතිය අඩුයි. ඒ නිසා නාම රූපේන වේගය අඩු කරන්න රූප බලනේව සද්ධාහනේව පුළුවන් තරම් අඩු කරලා සතිය වැඩ කරපු දවසේ අන්න වේලාවක සම්බර වෙන්න ඉඩ තියෙනවා නැත්තම් අපි හැම වෙලාවෙම අරමුණු ගන්නවා සැර වැඩි සතිමත් වෙන බව අඩුයි. ඒ වෙනුවට භාවනා අධි කරන්නේ අරමුණු ගැනීම අඩු කරලා සතිය වැඩි කරන එක විශේෂයෙන්ම පරියන්කේදී. එතකොට මේ මේ දෙක අතර සමතුලිතතාවයක් එන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ පාද වෙත අවධානය යොමු කර සිත එක්තැන් කිරීමට හැකි විය. එහෙත් පරයන්ක භාවනාවේදී සිත එක අරමුණට තබා ගැනීම දුෂ්කර විය. සිහින ලෙසින් ජීවිතයේ විවිධ අවස්ථාවන්හි ඇති වූ අසු දුටු සිද්ධීන් චිත්‍රණය වන්නට පටන් ගන්නවා. මෙසේ සිදුවන්නේ දෙනෙත් පිය වූ පසුවය. නැවත සිත මම මෙතන යනුවෙන් එක්තෙන් කරගතිමි. එහෙත් සුළු වේලාවකට පමණි. කරුණාකර උපදෙස් දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි. මේක තමයි ප්‍රകൃතිය. එක සැරේ ඒක නැති කරන්න බෑ. ඇඟ ඇතුළට ආපු ගමන් හිත අමුත්තක් දැනෙනවා. ඒ තරම් අපි හිත පිට ගිහිල්ලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට පදම් වෙන්න හුඟක් වැරදි වැරදි හරියට බයිසිකලයක් පදින මිනිස්සෙක් වැටි වැටි පුරුදු වෙන්න වගේ හිටගෙන ඇවිදින්න හදන පොඩි එකෙක් දහස්වර වැටි වැටි නැගිටින්න වගේ තමයි මේක කරන්නේ. එහෙම නැත්නම් එක සැරේම මේ පොඩි කට නැගිලා ඇවිදින්න පුළුවන් තත්වයක් එන්නේ නැහැ. නමුත් ඒ අතරමැද තේරෙනවා නම් පුංචි දියුණුවක් වැටුණාට මං අරින්නේ නැවතත් උත්සාහ කරනවා. උත්සාහ කරන එකේ අඩුවක් කරන්නේ නැතුව සතිය පිහිටියාට පස්සේ වෙනදට වැඩි පුංචි වෙලාවක් ඉන්න පුළුවන් ගතිය තියෙනවනම් ඊටාම ඉවසිල්ලකින් ලොකු උපේක්ෂාවකින් දිගට කරගෙන යන්න. පරි සක්මන හරි ගිහිල්ලා තියෙන එක ලාභයට ගන්න. ඒක බොහෝම වටින දෙයක්. පරියන්කේදී මේව කරගෙන කරගෙන ගියාට පස්සේ මේ ඉන්න ඉරියව්ව හුරු වෙන්න ඕනේ, තන හුරු වෙන්න ඕනේ, පිළිසිත හුරු වෙන්න ඕනේ. ඒ ටික පදන් වෙලා, පట్టල වෙලා එනකන් අර වගේ නිකන් කෝල ගති, කෝඩු ගති, නිදි පොළ මාරු වුණා වගේ ගති වර්ගයක් තියෙනවා. ඒක ඉතින් පළවෙනි දෙවෙනි දවසේදී ටිකක් අනුකම්පාවෙන් කටයුතු කරන්න ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස අවස්ථාව පෙනහළු අග දක්වා හොඳින් දැනෙන අතර ප්‍රාශ්වාසයේදී ඉතා ඉක්මනින් අවසන් වී නැවතත් ආශ්වාසය පටන් ගනී. ආශ්වාසයේ තරම් ප්‍රශ්වාසයේ ඉන්ද්‍රයන්ට දැනීමක්ද සිදු නොවේ. මේ පිළිබඳව උපදෙස් දෙන්න. කොතනකින් හරි කවන්න ආශ්වාසෝ ප්‍රශ්වාසයේ ප්‍රාශ්වාසය කියලා තවුඟ දැන් ලියන එක වැරදි ප්‍රශ්වාසය දෙකෙන් කොතනකින් හරි අහුවෙනවා නම් ඒ අහුවෙන වෙලාවේ දැන් මේකෙත් මොකක්ද අහුනේ කියලා ලියවිලා නැහැ මේක පෙනහැල්ල කෙලවරකින් දැනෙනවයි කියලා තියෙනවා දැනෙන දේ තද ගතියක්ද උණුසුමක්ද කම්පනයක්ද චංචලයක්ද කියලා නේ ඒක තමයි අත්‍යවශ්‍යම දේ ඒ පේන දේ ලං කරලා බලන්න උත්සන්න කරලා බලන්න ආසන්න කරලා බලන්න එතකොට ඒක දිගේ යන්න ඕනේ ගමන යනවා ඒකට ආශාසය පේනවනම් ප්‍රසආසය පේන්නේ නැහැ කියලා අඬන්න එපා. ප්‍රසආසය පේනවනම් ආශාසය පේන්නේ නැහැ කියලා හිත අවුල් ගන්න එපා. පේන තැනින් මුරුදු තැනින් බැහැ ගන්න. බැහැගත්තට පස්සේ හැබැයි හිත තියෙන්න ඕනේ මේක බැහැගෙන ඇතුලේ කවදා හරි මම මේක අල්ලගන්නවයි කියලා. ආන්නේ මයන්කොට හුරු වීම අනුව පුරුදු තැනින් බැසගෙන අන්තිම හාත්පස පුරා පැතිරෙන ගතියක් යනවා. මේිට වැඩිය උනන්දුවෙන් දැනෙන්නේ මොනවද කියන එක දැනෙනවා කියලා කියන්නේ නැතුව දැනෙන දේ වර්තාගත කරන්න පුළුවන් වුණොත් මේ වර්තාවට ලොකු එලියක් හම්බ වෙනවා. ඒක වසංගන ඒක යටපත් වෙන ලේඛන කලාවක් අපි ළඟ තියෙනවා. කතා කරන්න ගියත් කලාතුරකින් තමයි කතා කරන්නේ. මම කතා කරන්නේ ඒක මතු කරලා දෙන්න. ඔය වසංගන්න හදන දේ දැනගෙන ඒක වසංගන්න නැතුව පය පොළවේ තියෙනකොට මොනවද දැනෙන්නේ? ආශ්වාස කරනකොට මොනවද දැනෙන්නේ? ප්‍රශ්වාස කරනකොට මොනවද දැනෙන්නේ? බත් කනකොට යනකොට එනකොට මොනවද දැනෙන දේ කියලා ආන්න ඒක දානවන වார்த்தාවට හරිම පොහසත් නමුත් මේ මෙතෙක් කියපේ වයිදී බොහෝ කිට්ටුවට හරි ගිහිලා තියෙන කීප දෙනයි ගියාට අංග සම්පූර්ණ වார்த்தාවක් වෙලා නැහැ අපි බලමු මෙහෙම සාකච්ඡා කරලා ඉස්සරහට අපිට මේ තොරතුරු සාදරව බාර අරගෙන දකින්න දේ දකින්න වශයෙන් වார்த்தා කිරීමේ හැකියාව එනවාද කියලා. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා විඥාන සංඥා නිරෝධ කළ යුතු බව නොඑක්වර අසා ඇත්තෙමි. අකාලිකව ෂණයක් තුරදී සිදුවන සමුදය නිරෝධය වරාංගන පිළිතුරන් සිටිවිලවල දැක්ක හැකි වුණත් නැවතත් සමුදය වන්නේ ධර්මතාවයක් නිසාද එහිදී අප විසින් කළ යුත්තේ ඒ සිදුවීමේ අනිත්‍යතාවය අවබෝධ කර ගැනීමයි හැඟේ. එය හරිදයි පහදා දෙනමින් ඉතා යටහත් ඉල්ලමි. ඒක හරි ගොඩාක් ඉස්සරහට ගියාම ඒක හරි දැන් ඕන කරලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාස වගේ කායानुපස්සනාව ගොරෝසු තැනකින් දන්න කියන උරගා බලන්න පුළුවන් දන්න තැනකින් පටන් අරගත්තොත් යන්න පුළුවන්. ඔය කියන ඕනම කෙනෙකුට පොතකින් අහලා තේරුණයි කියලා කියන්න පුළුවන්. මේක මනෝ විකාරයක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ආස්වාද ප්‍රසවාස කරනකොට දැනෙනවද කියන එක පොත්වල නැහෙනේ. ඒ වගේම මනෝ විකාරයක් කරන්නත් බෑනේ. ඒ නිසා ওই ටිකට යන්න පුළුවන් බොරු නෙවෙයි. නමුත් අර මූලික සකස් කිරීම කායනුපස්සනා කොටස නැතුව තෙන්න ගියොත් උඟක් වෙලාට චින්තාමය වෙනවා. ඒ නිසා මේ ටික තියාගෙන බලන්න මට හුස්ම රැලි කීයක් නැත්නම් සක්මණේ පීවර කීයක් එක දිගට පවත් ගන්න පුළුවන්ද කියලා අනේක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද ඒක කරන්න. එතකොට ওই ටික හම්බ වෙනවා. ලිඛිත ප්‍රශ්න අපේමයි. ඔය බලාපොරොත්තු වෙච්ච කාලයේ සෑහෙන දුරට ගත වෙලා තියෙනවා. තව විනාඩි සුවල්පයක් තියෙනවා. අපි අර කල්තබු ප්‍රශ්න පිළිබඳව කාට හරි ප්‍රකාශ කරන්න තියෙනවනම් මේ ඌණු පුරණයට ප්‍රකාශ කරන්න කමන්නේ. එහෙම නැත්නම් ඊතුරු කාලේ විනාඩි 5 තුල කාට හරි වෙන අහන්න කියන ප්‍රශ්න තියෙනවනම් කරුණාකර අත උස්සන්න. එතකොට අපිට මයික් එක ගවන්න පුළුවන්. එතකොට සභාගත කරන්න පුළුවන්. දැන් එහෙම විශේෂයෙන් මතක් කරන්න දෙයක් නැත්නම් අපිට තියෙන්නේ මෙතන ඉඳලා පැයක පමණ කාලයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා ඒතර තුනට නැවතත් gediy ගසાવી. එතකොට අපි පරියංක භාවනාවට යනවා. ගිහිපාසක මහතුරුන් කැමති නම් මෙහිම සක්මන් කළා මෙහි වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නැවත පහට එකතු වෙනවා ධර්මදේශනාවට ඒකට එන්න පුළුවන්. එයත්න විකල්පයක් තියෙනවා කැමති නම් උඩහට යන්න පුළුවන් නැත්නම් මෙහි ඉන්න පුළුවන් එහෙම නැත්නම් අපි තුනට පරියන්ක සක්මන් භාවනාවට එකතු වෙනවා ඒ දක්වා සක්මන් කරනවා කියන මතක් කිරීමත් සමග අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි